විහාරපාලයේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජනීය ඔලකන්වත්තේ චන්ද්‍රසිරි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාතු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු සාදු සාදු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 සම්මා සම්බුද්දස්ස ධීමේ භික්ඛවේ ධම්මා තපනීයා කතමේ දේව ඉද භික්ඛවේ කච්චස්ස කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං වචී දුච්චරිතං කතං හෝති අකතං හෝති වචී සුචරිතං මනෝ දුච්චරිතං කතං හෝති අකතං හෝති මනෝ සුචරිතන්ති ශ්‍රද්ධා සම්පන්න කාර්මික සුපින්වත්නි ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි ඔබ සීල දිනාටම මේ උතුම් බුද්ධ භාෂිතය තථාගතයන් වහන්සේගේ උතුම් බුදු වදන Tamanගේ ජීවිතේ ආර්ය මාර්ගයට පිවිසලා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා හැම දිනාටම බොහොම මෙත්සිතින් යුක්තව මේ වෙලාවේදී ආශිර්වාදී කරන්න කැමතියි පින්නොත් ඔබ සියලු දෙනාටම අද මේ උතුම් දේශනාවේදී මා දේශනා කරන්නට යොදාගත් ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයේ අන්තර්ගත වෙන අංකුතර නිකායේ දුක නිපාත පාළියේහි කම්ම කරන වග්ගයට අයත් තපනීය කියන සූත්‍ර දේශනාවේහි ගාථා පාඨයක් මුලින් ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කරන්නට ලැබුණා. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි අපට දේශනා කොට වදාලා දේමේ භික්කවේ ධම්මා තපනීයා කතමේ දේව ඉද භික්කවේ එකච්චස්ස කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචිතං ආදි වශයෙන් මේ තපනීය කියන වචනයෙන් වඩා පැහැදිලි කරලා දෙනවා අපිට අට කතාවේදීත් පැහැදිලි කරලා දෙනවා විශේෂයෙන් තපනීය කියන අර්ථයේ සාමාන්‍ය අර්ථය ගත්තොත් ඒ විම තැවීම කියලා කියන එක. එහෙම නැත්නම් ශෝක කිරීම කියන එක. එහෙම නැත්නම් පසු තැවිල්ලට ලක්වීම පිළිබඳව. එතකොට අපේ දේශනාව ඔබට ඉතාමත් හොඳට පැහැදිලි ජීවිතයේහි පසු තැවිල්ලට ලක්වීම පිළිබඳව තමයි අද මේ දේශනාවේදී ප්‍රධාන වශයෙන්ම අපි අවධාරණය කරන්නේ. මේ තථාගත ධර්මය ශ්‍රවණය කරන පින්වත් ඔබ සිළු දෙනාම ලංකාවේ ලෝකේ කොතනක හිටියත් ජීවිතයේ තුල ඔබ ඔබේ ජීවිතයේහි පසු තැවිල්ලට ලක්වීමක් සිදු වෙලා තිබෙනවාද? පින්වත්නි පසු තැවිල්ල ඔබට හිතට ලොකු වේදනාවක් ගෙනත් දෙන කටයුත්තක්. පළමුවෙන්ම ඔබේ මනස විශාල වශයෙන් දැවීමකට තැවීමකට ලක් වෙනවා. ඊළඟට ඔබේ මනසට දැනෙන මේ තැවීම ශෝකය පසුතැවිල්ලක් වීම මේ ගින්දර ඔබේ කයටත් බොහෝම දැඩි ලෙස මේක දැනෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒතකොට ජීවිතේ ඔබ වයස කොයි කාලෙද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. සමහර ලාට ඔය ඇත්තෝ මැදි වයසේ වෙන්න පුළුවන්, තරුණ වයසේ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් ජීවිතේ සැඳෑ සමය ගත කරන කාල පරිච්ඡේදය වෙන්න පුළුවන්. මේ කුයි කාල පරිච්ඡේදය තුල ගත කළත් ඔබට ඔබේ සිතට ලොකු කනගාටුවක් වේදනාවක් පසුතැවිල්ලක් තියෙනවා නම් ඒ කනගාටුව වේදනාව පසුතැවිල්ල මොකක්ද කියලා කියන එක හොඳට ඔබට මනසින් විමසා බලන්න පුළුවන්කමක් තිබෙනවා. මේක හරියට හේතුඵල ධර්මයට හා සම්බන්ධ කරන්න පුළුවන්කමක් තියෙනවා. මම ඔය අත්තන්න මෙහෙම ඇහුවොත් එහෙම ඇයි ඔබ ජීවිතේ පසුතැවිල්ලට ලක් වෙලා තියෙන්නේ? ඇයි ඔබ අඬන්නේ? ඇයි ඔබ ශෝක කරන්නේ? ජීවිතේ සමහරලාට මේ පසුතැවීම කියලා කියන එක මෙතනදී මේ අර්ථකථනය කරලා තියෙන දේශනානුකූලව ගත්තට පස්සේ අපේ විග්‍රහය තරමක් දුරට වෙනස් ස්වභාවයක් තිබෙනවා. පින්වත්නි පසුතැවිල්ල කියලා කියන තමන්ගේ අත්පසුවීම පිළිබඳව තිබිච්ච කාරණාව. මොකක්ද අතපසුවි වෙලා තියෙන්නේ මේ දේශනාවේදී පැහැදිලි කරනවා පැහැදිලි වශයෙන්ම කාරණා දෙකක් පිළිබඳව ඔබ ඔබේ ජීවිතේ ඉතාමත්ම හොඳින් Tamanගේ මනසට යොමු කරගන්න අවශ්‍ය වෙනවා මේ කාරණා දෙක මොකක්ද කියන එක තථාගතයන් වහන්සේ පින්වත්නි පැහැදිලි කොට වදාලා කිසියම් අවස්ථාවකදී මිනිසෙක් කාය දුච්චරිතං කතං හෝති අකතං හෝති කාය සුචරිතං මෙන්න මේ විදිහට ඔබ කල්පනා කරන අවස්ථාවක් තිබෙනවා අනේ මට මගේ කයින් යම් ආකාරයක දුස්චරිත වූ ක්‍රියාවක් සිද්ධ වුණා අපි බලමු ඒක පසුව වඩාත් හොඳින් විග්‍රහ කරගන්න පුළුවන්කමක් තිබෙනවා ඔබේ කයින් යම් ආකාරයකින් දුස්චරිත වූ අයහපත් දෙයක් සිද්ධ වුණා යයි කියලා ඔබට ඔබේ මනසට දැනෙනවා නම් ඔබ පසුතැවිල්ලට ලක් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් දැනෙන කාරණාව තමයි අකතං හෝති කාය සුචරිතං යම් වෙලාවකදී ඔබට අනේ මට කයින් යහපත් වූ දෙයක් කරන්නට බැරි වුණායයි කියලා ඔබට හිතෙන කොටත් පසුතැවිල්ලට ලක් වෙනවා. දැන් මෙතනදී කාරණා දෙකක් තියෙනවා පින්වත්නි. පළවෙනි කාරණාවේදී ඔබට පැහැදිලි කරන්න පුළුවන් යම් මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුල මම ඔබටමයි කියන්නේ වෙන කාටවත්ම නෙමෙයි. මෙන්න මේ ධර්මයේ දේශනා කරන්නේ වෙන දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, කුම්බාණ්ඩයෙකුටවත් කිසිම කෙනෙකුට නෙමෙයි. ඇස්කන් පේන ධර්මයේ අහන්ඳ ශ්‍රවණය කරන්ට ශක්තියක් තියෙන ඔබටමයි මේක මා සඳහන් කරන්නේ. පින්වත් මෙතනදී කිසියම් මිනිසෙක් Tamanගේ ජීවිතයේ තුල කායික වශයෙන් හෝ වේවා වාචසික වශයෙන් හෝ වේවා මානසික වශයෙන් Tamange යතින් කිසියම් වැරද්දක් සිදු වෙලා තිබෙනවා නම් අනේ වැරද්ද කියලා කියන එකට පැහැදිලි කරගන්න පුළුවන් අකුසලයේ කියලා. එහෙම නැත්නම් වැරදි ක්‍රියාව. වැරදි දෙයක් ඔබට මේ ජීවිතය තුළ සිදු වෙලා තියෙනවාද? ඔබ දන්නවා ඔබේ සිතින් ඔබ කොයිතරම් දුරට වැරදි සිදු කරලා තියෙනවද කියලා. මේ ශරීරයෙන් ඔබ කරලා තියෙන වැරදි මොනවද කියන එක දන්නවා. ඔබේ කට පාවිච්චි කරලා ඔබේ කටින් කොච්චරනම් වැරදි දේවල්, පරුස දේවල්, නිෂ්ඵල දේවල්, අන්නයිට හිලිහැරයක් වෙන දේවල්, බොරු, මුසාබස් දොඩපු අවස්ථා ඕන තරම් තියෙනවා. මෙන්න මේවා ගැන හිතනකොට කල්පනා කරනකොට කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුල මේ බලවත් පසුතැවිල්ලට ලක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් මම ඔබට සඳහන් කරනවා ජීවිතේ කවදා හරි දවසක මේ ධර්මය ශ්‍රවණය කරන වෙලාවේදී Tamanගේ මනසට නගා ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් ජීවිතේ කවදා හරි දවසක මගේ අතින් මෙන්න මේ විදිහේ වැරද්දක් සිදු වුණා යයි කියලා ඔබට හිතෙනවා නම් දැනෙනවා නම් ඒ දැනෙන දේ මේ මොහොතේදී ඔබට Tamanගේ මනසට නගා ගන්න පුළුවන්කමක් තියෙනවා. පුතජන මිනිස්සු විදියට මාර්ගඵලලාභී පුජ්‍යලයන් නොවිච්ච අපි හැමදෙනාටම අපට අපේ ජීවිතය තුළ ඉපදිච්ච දවසේ ඉඳලා මරණය දක්වාම මේ ජීවිත ගමන තුළ ජීවත්වන කාලයේදී අඩු වැඩි වශයෙන් Taman ගැතින් අඩුපාඩුකම් ඕනතරම් සිදු වෙන්න පුළුවන්. මේක බැරි කමක් ඇත්තේ නැහැ. දැන් ඔබ දන්නවා ඔබේ හිතට එකගවම ඔබේ සිතෙහි පෙළ ගැස්වීමක් සිද්ධ කළොත් එහෙම මේ කතා කරන්නේ ඔබේ මනසටමයි. එතකොට මේක ධර්මානුකූලව ගත්තට පස්සේ මේක කර්මයට සම්බන්ධ වීමක් සිදු වෙනවා. චේතනහං භික්කවේ කම්මං වදාමි කියලා ධර්මියට කියලා දෙනවා. මේ කිසියම් කෙනෙක් සිතින් සිතලම යම් ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ සිතුවිල්ලෙන්ම චේතනාව යුක්තම යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඒක කර්මයට අන්තර්ගත වෙනවා. ඒත් මේක සිතින් සිත ළමයි. ඒ සමිඥානකම මේ ක්‍රියාව සිද්ධ කරලා තියෙන්නේ. දැන් ඔබට එක පැත්තකට වෙලා කොළ කෑල්ලක් අරගෙන ලිව්වොත් එහෙම බැරි වෙලාවත් දැන් මගේ අතින් මෙන්න මේ වගේ වැරද්දක් සිද්ධ වුණා. මගේ සිතින් මෙන්න මේ විදිහම බරපතලම විදිහේ අකුසල කර්මයක් සිද්ධ වුණා යයි කියලා ඔබට දැනෙනවා නම් හිතනවා නම් පැත්තකින් මේක කොල කැල්ල කියලා තිබ්බොත් ඔබට පේනම පළ ගැස්සීමක් සිද්ධ කළොත් එimhe Tamange අතින් මොනතරම් වැරදි සිද්ධ වෙලා තියෙනවද කියලා. පින්නත් මේ ඒ වැරද්ද කෙනෙකුගේ හිතට තදින්ම දැනෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහර පුංචි පුංචි Tamange අතින් ඉච්ච වැරදි ඒ පසුතැවෙට ලක්වන දේවල් අමතක කරලා දාන්න පුළුවන්. සමහර ඒවා අමතක වෙලා යනවා එහෙම. කාලයත් එක්ක අමතක වෙලා යනවා. හැබැයි සමහර දේවල් තියෙනවා එහෙම අමතක කරන්න බෑ. අමතක කරන්න බැරුව Tamanගේ මනසේහි එක තැම්පත් වෙලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මනසේ තැම්පත් වෙලා තැම්පත් වෙලා මේක තියෙනකොට අදටත් සමහර වෙලාවට ඔබට හිතට වද දෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔබ හිතන්නකෝ තරුණ වයසේදී අවුරුදු 18, 20, 25 දී විච සිදුවීමක්. Taman ගැතින් විච අත්තරද්දා. දැන් ඔබට වයස අවුරුදු 60ක් 70ක් වෙනවා. එහෙත් ඔබට මතකයට නැගෙනවා මං අහවල් කාල පරිච්ඡේදය තුල අහවල් අහවල් වෙලාවේදී මම මේ වැරද්ද සිද්ධ වුණායයි කියලා කියන එක මනසේ තාමත් තැම්පතලා තියෙනවා. මේකට අපි ධර්මයේ කියනවා බොහොම ගැඹුරු ආකාරයකට Tamanගේ මනසේ සංඥාවක් සකස් වෙලා තියෙනවා. සිතුවිල්ලක් සකස් වෙලා තියෙනවා. බරපතල විදියෙහි Tamanගේ මනස තුල මේක තැම්පත් වෙච්ච අදහසක් බවට පත් වෙලා තියෙනවා. අපි මේකට තව කියනවා විතක්ක කියලා කියන නිතරම මේක මතක් වෙනවා මතක් වෙනවා මේ ගැන හිතනවා කල්පනා කරනවා ඊළඟ ප්‍රපංචයක් කියලා කියනවා මනසේ මේක ගොඩාක් තැන්පත් වෙච්ච සිතුවිල්ලක් බවට පත් වෙලා තියෙනවා දැන් එතකොට අපි එහෙම වුණාම අපිට අපේ ජීවිතයේ තුල අපි මොකක්ද කරන්නේ දැන් මෙන්න මේ වගේ සිදුවීමක් Tamanගේ ජීවිතය තුල ඇති වුණොත් දැනුනොත් එහෙම ඔබ කිසිම කෙනෙකුට චෝදනාවක් කරලා වැඩක් නැහැ මේත්තු කියනවනේ අපි අපේ ජීවිතය තුළ අපි වැරදි කරන්න ගියාට පස්සේ අපි මේ වැරද්ද කරන්නම උනේ මේ අපරාධය කරන්නම සිද්ධ උනේ මට බොරු කියන්නම සිද්ධ උනේ මට හොරකම් කරන්නම සිද්ධ උනේ ඊළඟට වැරදි විදියට මගේ දේවල් කරන්නම සිද්ධ උනේ එක්කෝ මගේ බිරිඳ නිසා එක්කෝ මගේ සාම්ප්‍රෂා නිසා දරුවන් නිසා ඥාතීන් නිසා මේ හඳි වශයෙන් අපි කරපු වැරද්ද අපි කරපු දේ මේක තවත් කෙනෙකුට අපි පටවනවා. පින්වත් ඔබ මතක තියාගන්න වෙනත් කෙනෙකුට ඔබ එහෙම කියලා ඒ වැරද්ද ඒ විදිහට පැටෙව්වට හැබැයි කවරම දාක්වත් එහි ඵල විපාක අනිත් අයට පටවන්න බෑ. ඒ නිසා මේ කර්මෙහි ඵල විපාක අපිමයි භුක්ති විඳින්නේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ. දැන් ඔයත් දන්නවා උසාවිය වලට ගිහිල්ලා උසාවියේදී විශාල වශයෙන් සල්ලි තියෙන මිනිසුන්ට පුළුවන්කමක් තිබෙනවා නීතිඥයන්ගේ මාර්ගයෙන් Taman මහා අපරාධයක් කළා වුණත් ඒ අපරාධයෙන් ගැලවිලා නිදහස් වෙලා ඉන්න. හැබැයි සල්ලි වලින් ඒ දේ කරලා එහෙම නිදහස් වුණත් ධර්මයේ පෙන්වා දෙන්නේ කර්මෙන් නිදහස් වෙන්න බෑ. කර්මෙන් නිදහස් වෙන්න බෑ. කර්මෙන් නිදහස් වෙන්න බැරි මොකද යාට ඕනෑම වෙලාවකදී ඕනෑම අවස්ථාවකදී එයාට එක විපාක විඳින්න සිදු වෙනවා. දැන් මේක ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්න මම බොහොම සරල නිදර්ශනයක් කරගන්නවා. මේ තමන් කරපු ක්‍රියාවෙහි මේ පසුතැවිල්ලත් එක්කම මේකේ තමන්ට ලැබෙන ඵල විපාකයන් පිළිබඳව කර්මානුරූප බලනකොට අපේ බණ පොතෙහි පින්වත්නි සඳහන් කරපු කාරණාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර කර්මයන් සිද්ධ කරපු පිරිස ධර්මයේ තුල පෙන්වා දෙන අටමහා නරකයේ උත්පත්ති ලැබීම පිළිබඳව සඳහන් වෙනවා. ඊළඟට තිරිසන් ආත්මවල, പ്രേත ආත්මවල උත්පත්ති ලැබපු අවස්ථාන් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට මේවා ගැන කියවනකොට, මේවා ගැන බලනකොට මිනිස්සෙක් අල්ප මාත්‍ර වූ වැරද්දක් Tamanගේ ජීවිතය තුළින් කවරම දාකවත් මිනිසෙක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට ඒ ඒ තරම් දෙයකට මිනිසෙක් Tamanගේ ජීවිතය තුළ යොමු වෙනවා කියලා කියන්නේ අත වශයෙන්ම ඔහු හොඳ සංවරශීලී කායික වාචික සහ මානසික වශයෙන් බොහෝම හොඳ සංවරශීලී මිනිසෙක් බවට පත් වෙනවා. දැන් ඔබට මම මේක කියන්නම් මෙන්න මේ විදිහට. ඒත් Taman කරපු ක්‍රියාවෙහි ඵල විපාකය විපාක මෙදින්ට පුළුවන් අවස්ථා හතරක් පිළිබඳව කර්මානුරූපව පෙන්නලා දීලා තියෙනවා. එකක් තමයි ਦਿੱත්තතම වේදිනී වශයෙන් මේ කර්මය තමන් කරපු දේවල් තමන්ට භුක්ති විඳින සිද්ධ වෙනවා. ඊළඟට අපරා පරිවේදිනී වශයෙන් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙම නැත්නම් අහෝසි කර්ම ආදී වශයෙන් වෙන්නට පුළුවන්කමක් තියෙන උපපජ්ජනීයේදී වශයෙන් වශයෙන් මේක අවස්ථා හතර දිග විපාක විඳින සිද්ධ වෙනවා මම ඔයත්තන්ට කියලා දෙනවා ditta ධම්ම වේදිනී වශයෙන්ම ඒ කියලා කියන්නේ මේ ආත්මේම මිනිස්සෙක් Tamanට කරපු Taman කරපු ක්‍රියාවක්. ඔබ ඔබම කරපු ක්‍රියාවක් නිසා ඔබ විඳවපු දුක් විඳින අවස්ථාවක් පිළිබඳව පෙන්වා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ditthකම වේදිනී වශයෙන් කියලා කියන්නේම මේ පුංචි දරුවන් පවා දන්නවා කර්මයේ පිළිබඳව විශ්වාස කරන පිච්ච. මේ කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් දරන්නේ නැති අපි මේ කරන හැම දෙයකම ඔයත් මේ ධර්ම දේශනාවකට දායකත්වයේ දැරීම තුළින් පවා ඔබට මේකෙන් කර්මානුරූපව ගත්තට පස්සේ මෙතනින් විශාල කුසලයක් Tamanගේ ජීවිතයට ඇති වෙනවා පිනක් ඇති වෙනවා. එතකොට ඒක විත්ත ධම්ම වේතිනේ වශයෙන්ම කෙනෙකුට මේක ඵල විපාක භුක්ති විඳින්න පුළුවන්කමක් තිබෙනවා. දැන් ඒ කියන්නේ අපිට මේ අස්පනා පිටම මේක දකින්න පුළුවන්. මේ කරපු ක්‍රියාවේ ඵල විපාක අස්පනා පිටම දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ එවැනි චරිත ඕන තරම් තියෙනවා. මම මේකට උදාහරණයක් විදිහට සඳහන් කරනවා මෙන්න මේ විදිහට. මුලින්ම මේ වගේ පොතක් පිළිබඳව ඔයත්තන්ට කියන්න කැමතියි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලේදී අපි හිටපු මහාචාර්යවරයෙක් හිටියා නන්දසේන රත්නපාල කියලා මහත්මිය. සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එතුමා මේ ditta ධම්ම වේදිනේ සමාජය පිළිබඳව බොහෝ පරීක්ෂණ කරපු කෙනෙක්. මේ ditta ධම්ම වේදනීය කර්මයේ පිළිබඳව තිබිච්ච කතා ප්‍රවෘත්ති. එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙච්ච සංසිද්ධීන් පිළිබඳව තිබිච්ච කතා ප්‍රවෘත්ති අන්තර්ගත කරලා පොතක්ම රචනා කරලා තියෙනවා. ඒ කියන්නේ Taman මේ ආත්මේදී කරපු කර්මයේ ඵල විපාක මේ ආත්මෙම භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවක් පිළිබඳව. දැන් ඔයත්තන්ට මේක පේන්න පුළුවන් අපි කරපු අපරාධයක් අපි කරපු ක්‍රියාවක් මොනහරි දෙයක ඵල විපාකයේ එක්ක මේ ආත්මෙදිම එක්ක අපිට අනුතරක් සිද්ධ වෙලා එහෙම නැත්නම් රෝගාබාධයක් ඇති වෙලා එහෙම නැත්නම් අපි ඇඟකට වැටිලා එහෙම නැත්නම් ඒ ඕනෑම තැනකදී මේක Tamanට ඵල විපාක වෙන්න පුළුවන්. හැබැයි ඊටත් එහාට ගියාට පස්සේ මේ ක්‍රියාව සිද්ධ කරපු බොහෝ දෙනෙකුට මානසික වශයෙන් විශාල වේදනාවකට පීඩාවකට පත් වෙන්න සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ මේක මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් අටකතාවක පෙන්වා දෙන එකෙන් මේ කියන දේම Tamanගේ ජීවිතය තුළ Tamanටත් මේක ගොඩාක් අදාළයි. හොරු 500ක් හිටියා. ඉතින් මේ හොරු 500 අත වශයෙන්ම බොහෝම දඩබ්බර විදියට ඒ වගේම මම්පහැරීමේ කටයුතු අද කාලේ හිටනම් පාතාලේ වගේ ක්‍රියාවන් සිදු කරපු පිරිසක්. මිනිසුන්ට මහා පුදුමාකාර විදිහේ පීඩාවක් ගෙනත් දෙන විදිහට මේ ආයේ කටයුතු කළා. එතකොට ඒ රජයෙන් මොකද කරන්නේ මේ හුරු 500ම දෙනාම අල්ලගෙන ගිහිල්ලා අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයේදී නඩුව අහලා නඩුකාරවරයා දුන්න තීන්දුව තමයි මේ 500 දෙනාම ඝාතනය කරන්න ඕනේ කියන එක. මනුෂ්‍ය ඝාතනය කරන්න ඕනේ කියන එක. පින්වත්නි එතකොට මේ මනුෂ්‍ය ඝාතනය කියලා කියන්නේ මේ අය සියලු දෙනාම එක්කෝ එල්ලා මරන්න ඕනේ එහෙම නැත්නම් උන්ගේ හිස ගසා දාන්න ඕනේ. ඒ කාලේ හැටියට නම් හිස ගසා දැමීමේ කටයුත්ත තමයි සිද්ධ වුනේ. ඉතින් මේ අය අරන් ගිහිල්ලා බන්ධනාගාරගත කරලා දැන් හිස ගසා දාන්නත් චෝර ඝාතකෙක් හොයනවා. එහෙම නැත්නම් අලුගෝසියෙක් හොයනවා. හොයාගෙන හොයාගෙන ගියා කිසිම තැනකින් අලුගෝසියෙක් හොයාගන්න බැරි වුණා. ඊළඟට මේ හොරු 500 දෙනාගෙන් අහගෙන ගියා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා කියන්න මට පුළුවන්කමක් තියෙනවා මේ හොරු ඝාතනය කරන්න. එයාගේ හිස ගසා දාන්න. එහෙම කෙනෙක් ඉදිරිපත් වෙනවනම් ඉදිරිපත් වෙන කෙනාට එයාට අබේ දාහන එහෙම නැත්නම් එයාට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. හොයාගෙන හොයාගෙන කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ හැබැයි එක මිනිසෙක් ඉදිරිපත් වෙලා කිව්වා මම ඉදිරිපත් වෙන්නම් කියලා. එයා ඉදිරිපත් වුණා. එයාට දුන්නා චෝරඝාතක තනතුර. මෙයා මොකද කරන්නේ? Tamanගේ අතින් කඩුවක් කරගෙන අර 499 දෙනෙක්ම ඝාතනය කළා. දැන් මේව රස්සාවටත් බඳව ගත්තා. මේ රස්සාවටත් බඳවගෙන ලංකාවෙත් ඔහුගේ කාලයත් දැක්කා. අලුගෝසු තනතුරට බඳව ගන්න ඕනේ කියලා ඉල්ලුම් පත්‍ර කැඳවලා තිබුණා. දෙන්නෙක් බඳව ගත්තා කියලා දැනගෙන තිබුණා. බොහෝ දෙනෙක් මිනිස්සු ඒ මරණීය දඬුවම් කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් බෞද්ධයන් විදිහට කිසිසේත්ම අපිට අත උසවන්න බෑ මරණීය දඬණයට. තවත් කෙනෙක් මරන්න ඕනෑ කියලා කියන සිතුවිල්ලම ඇති කරගන්න එක Tamanට පාපකාරී ක්‍රියාවක්. යම් විදිහකින් එකට අනුබල දෙනවා නම් උද්ඝෝෂ වලට ගිහිල්ලා අපි ඉදිරිපත් වෙනවා නම් කියනවා නම් සමාජ මාධ්‍ය ජාලවල මරන්න ඕනේ කියලා කියන සිතුවිල්ලක් ඇති කරගන්නවා නම් ඔබ එහි පාපකාරී ක්‍රියාවක සිතුවිල්ලක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. සියුම් විදියට හෝ Tamante ඒ පාපකාරී ක්‍රියාවෙහි ඵල විපාක Tamante ඇති වෙන්න පුළුවන්. පින්නත් මේ වෙලාවේදී දැන් මේ චෝරඝාතක තනතුර දරපු කෙනා දැන් Tamanගේ රජවාසයේ ඉඳගෙන කරන්නේ හැමදාම අධිකරණයෙන් මරණයටපත් කරන්න එන මිනිස්සු ටික මරණයක කරන්නේ. ඒ කාලේ හැටියට බෙල්ල කසා දැමීම සිද්ධ කළේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අලුගෝසුවා මේ එකම ක්‍රියාවක නිරත වෙනවා. ඒකම ක්‍රියාවක තමයි නිරත වීම තමයි ඔහුගේ මනස යොමලා තිබෙනීම මිනිස්යන් ඝාතනය කිරීමමයි. මේක දන්නවා එකම රස්සාවක් අපේ ජීවිතය තුළ සිද්ධ කරනකොට. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් එකම රස්සාවක් කරන්නේ. ජීවිතයේ අවසාන කාලයේදීත් ওই රස්සාවම තමයි Tamanගේ මනසට දැනෙන්නේ. ඒ සිතුවිල්ලමයි පේන්නේ. අපි හිතමු කෙනෙකුට මහානවයයි කියලා හිතන්ට මේ ධර්මයේ ශ්‍රවණය කෙනෙක් මහානවා. හැමදාම මහාන මහාන ක්‍රියාව මහාන ක්‍රියාව කොහොමදම කරන්නේ? ඒකේ මනසට වායසයට ගියාට පස්සෙත් මනසේ එකම තැම්පත් වෙලා තියෙනවා. ඒක කරන්න එපා කියන එක නෙමෙයි අපි අදහස් කරන්නේ. නමුත් Tamanගේ මනස පුරුදු කරන්න ඕනේ වෙනත් ධර්ම කාරණාවලට පුරුදු කරන්න. ඒකවල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් වායසයට යනකොට ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මෙයාගේ ඇඟේපති ශවිශක්ති තියෙන තාක්කල් දැන් මෙයා මිනිසයන් ඝාතනය කරනවා. එයා වයසට යන්න යන්න මෙයාගේ ඇඟේ ප්‍රති හයියේ නැහැ. ඒ නිසා එකපාරින් මිනිහෙක් මරන්න බෑ. සමහරවිට දෙතුන් වතාවක් Taman උත්සාහ කරන නම් මිනිහෙක් මරන්න. මෙයා දැන් වයසට ගියාට පස්සේ රජවාසලෙන් තීන්දුව කළා දැන් මෙයා වයසයි. ඒ නිසා මෙයා නිදහස් කරන්න ඕනේ. ඊළඟට මෙයා නිදහස් වුණාට පස්සේ මෙයා ගෙදර යනවා. ඒත් හිතන්නකො Tamanගේ එතකොට කායික වාචසික සහ මානසික වශයෙන් තපනීය කියන සූත්‍රයටම බොහෝම සාකල්ලියෙම ගැළපෙන අවස්ථාවක්. දැන් මෙයා නිවසට ගියපුවාම නිවසේදී මෙයා හුදකලා ජීවිතයක් ගත කරන්නේ. එතකොට මෙවැනි රස්සාවක් කරන කෙනෙකුට සාමාන්‍ය මිනිසුත් එක්ක ගැවසීමක් ඇත්තේ නැහැ. ඒ නිසා Tamanගේ නිවසට ගිහිල්ලා එයා Tamanගේ බිරිඳට කියනවා මෙච්චර කාලයක් මම රජගෙදර ඉඳගෙන මේ රස්සාව කළා. හැබැයි මේ රස්සාව කරන වෙලාවේදී මම මට කිසිම අනිත් අයත් එක්ක සහසම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා අදවත් ලුණු කැඳ ටිකක් හරියට හදාගෙන ඒ කාලේ හැටියට 2000 අද කාලා බීලා ඉන්න ඕනේ කියලා කියන එකෙම යුක්ත ඔහු එක තැනක වාඩි වෙලා ඉන්නවා. ඔහුගේ මනසට දැනෙනවා තමන් කොච්චර වෙහෙසක් තමන්ගේ ජීවිතය තුළ තියනවාද කියලා. පින්නත් මේ ඔබට මා සඳහන් කරන්නේ ඔබටත් ඔබේ ජීවිතය තුළ විශාල වෙහෙසක් මහන්සියක් දැනෙනවා. ජීවිත එක්තරා කාල සීමාවක් කෙනෙකුට එක්තරා කාල සීමාවකදී මේ වෙහෙස මානසික වශයෙන් ඇති වෙන පීඩනකාරී ස්වභාවයේ තත්ත්වයේ ගුණාක් Tamanගේ මනසට තදබල විදිහටම දැනෙන්න පුළුවන්. ඒ වෙලාවේදී Tamanගේ බිරිඳ බොහෝම කැමැත්තෙන් යුක්තව කැඳ ටිකක් පිළිල කරනකොට අපේ සාරිපුත්තු ස්වාමින් වහන්සේ සමාපත්තියෙන් නිවී සිට ලෝකේ දිහා බලනවා බලනකොට මේ මිනි මරුවක් චෝර ගහකගේ අනුගෝසව තමයි උන්වහන්සේ කරුණා දැලට යොමු වුනේ. හැබැයි මිනීමරුයෙක් වුණත් චෝර ඝාතකයෙක් වුණත් මෙයාටත් පින තියෙනවා. ඒකයි විශිෂ්ටත්වයේ තියෙන්නේ. ඒ වෙලාවේදී සාරිපුත්‍රයන් වහන්සේ තමන්ගේ පාසිවුරු අරගෙන මේ චෝරඝාතකයාගේ නිවස ඉදිරියට වැඩම කරනවා. චෝරඝාතකයා දැන් එකතැනක වාඩි වෙලා හොස්පිටල් දෙමින් ඔහු තමන්ගේ විවේකීව කාලය ගත කරනවා. යට ඈතින් පේනවා ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා පාසියුරු අරගෙන. ඔව් දන්නා පරිදි Tamange හිතට දන්නවා අනේ මෙච්චර කාලයක් මම මගේ ජීවිතය තුළ මෙවැනි රූපයක් මට දකින්න ලැබුණේ නැහැ. බණපදයක් අහන්න ලැබුණේ තවත් කෙනෙකුට මගේ දෑතින් යුක්තව කැඳ ටිකක්වත් දීගන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මට පිළියෙල කරගත්ත කැඳ ටික මේ උත්තමයන් වහන්සේට පිළිගන්නනවා යයි කියලා කියන මේ බොහොම ධාර්මික සිතුවිලි ඇති වුණා. මනුෂ්‍ය ඝාතනය කරපු කෙනෙක් තමයි හේතෝට ඒ ධාර්මික සිතුවිලි ඇති වුණා. පිටත් මේ වෙලාවේදී සාරිපුත්තයන් වහන්සේ මෙයාගේ නිවසට වැඩම කළාට පස්සේ දැන් මේ චෝර ඝාතකයා Tamanගේ යතින් මේ කැඳ ටික සාරිපුත්තයන් වහන්සේට පිළිගන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ Tamanගේ යතින් ඒ ටික පිළි අරගෙන උන්වහන්සේ කියනවා ඔයත් මේකෙන් ටිකක් බොන්න කියලා කියනවා කැඳ ටිකක්. සාරිපුතෙන් වහන්සේ යාගු කැඳ ටික වැළඳුවා. අර චෝර ඝාතකයාත් එහෙම නැත්නම් අලුකෝසුවත් කැඳ ටික පානය කළාට පස්සේ සාරිපුතෙන් වහන්සේ මේ චෝර ඝාතකයාට දැන් ධර්මීය දේශනා කරනවා. සාරිපුතෙන් වහන්සේ සඳහන් කළා දැන් මම ධර්මීය දේශනා කරන්න සූදානම්. ඔබ දැන් වැඳගන්ට අධ්‍යක්ෂවගෙන වැඳගෙන දැන් බණ අහන්න කියලා කිව්වා. පින්වත්නි සාරිපුත් හාමුදුරුව දැන් ධර්මයේ දේශනා කරනවා. මේ චෝර ඝාතකයා Taman අද්දික ඔසවාගෙන දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා. හැබැයි සාරිපුත් හාමුදුරුන්ට පේනවා මේ චෝර ඝාතකයා ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ කියලා. ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. පින්වත්නි ඒ වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුව චෝර ඝාතකයාගෙන් අහනවා මම බණ කියනවා ඔබ බණ අහනවාද? මේ චෝරඝාතකයා ඇස් දෙක පියාගෙන වැඳගෙන හිටියට මෙයා කියනවා අනේ ස්වාමීනි එක බණ පදියක්වත් මගේ සිතට එන්නේ නැහැ. මගේ හිත විශාල වශයෙන් පීඩාවකටපත් වෙලා පසුතැවිත් ලක් වෙලා ශෝකයටපත් වෙනවා ස්වාමීනි. මොන බලන්න අපට අපේ ජීවිතය තුළ පසුතැවිල්ලට ශෝකයටපත් වෙන්න වෙන අවස්ථාවක්. මේ බණ පදයක් වුණත් කියන වෙලාවකදී ඔය ඇත්ත Tamanගේ මනස තියාගන්න තමන් මේ බණපදයක් ඔස්සේ තියාගන්න අපිට කොච්චර වෙහෙසක් මහන්සියක් දරන්න සිදු වෙනවද ඒ වෙලාවේදී මේ චෝරඝාතිකයා කියන ස්වාමීන් වහන්සේ බණ කියනවා මගේ ඇස් දෙක පියාගත්ත ගමන්ම මට පේන්නෙම මැවිලා පේන්නෙම මම අවුරුදු ගණනාවක් තිස්සේ කරපු මනුෂ්‍ය ඝාතනමයි ස්වාමීනි මට පේන්නේ මනුෂ්‍ය ඝාතනමයි මට පේන්නේ ස්වාමීනි මට පේනවා ඇස් දෙක පියාගත්ත ගමන්ම මම මිනිස්යන් මරණකොට ඔවුන්ගේ හිස වෙන් වෙලා ගිහිල්ලා කෑ ගහන ස්වරූපේ. ලේ ගලන ස්වරූපේ මට දැනෙනවා ස්වාමීනි පේනවා. ඒ මරණට එන වෙලාවේදී මහා හයියෙන් හඬ ගහලා විලාප තියෙන ස්වරූපේ මගේ කන් වලට ඇහෙනවා ස්වාමීනි. ඔයත් හිතන්නකො මියා කොච්චරනම් පීඩාවකටපත් වෙලා කොච්චරනම් මානසික වශයෙන් දැඩි ලෙස පීඩාවකටපත් වෙච්ච කෙනෙක්. එතකොට මේ උතුම් බුද්ධ වචනයක් කියන වෙලාවකදී මේ චොරඝාතකයාට Tamanගේ මනස තියාගෙන ඉන්න බෑ. හේතුව මොකද? Taman අවුරුදු ගණනාවක් තිස්සේ කරපු ක්‍රියාව Tamanට මනසෙහි මෙවිලා මෙවිලා මෙවිලා මෙවිලා පේන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී ඔහුගේ සම්පූර්ණ මනස වියවුල් තත්යකටපත් වෙලා ඔහුට පේනවා ඔහුගේ ජීවිතය තුළ තැවීම කියන එක කොයිතරම් තියෙනවද කියලා. මනසෙන් තැන් කරගෙන තියාගන්න බෑ. ඒ නිසා උට කයින් කරපු ක්‍රියාව, වචනින් කරපු ක්‍රියාව, මනසින් කරපු ක්‍රියාව තමන්ගේ මනසින් හිතලම තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. කයින් මේ කටයුත්ත සිද්ධ කළා. මේ ඔක්කොම දේවල් කරනකොට ਉਹ මෙරි මෙරි මෙරි මෙරි ਉਹ එක්තරා ආකාරයකට ඉපදීමක් සිදු වෙනවා. පින්වත් මේ වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුවෝ මේ චෝර ඝාතකයාට ධර්මයේ දේශනා කරනවා. ධර්ම දේශනා කළා කියනවා ඔබ ඔයගේ මනස හදනවා ඔබේ මනුෂ්‍ය ඝාතනයන් සිද්ධ කළේ ඔබේ කැමැත්තට නැත්නම් රජතුමාගේ කීම පරිදිද කියලා අහනවා. ඒ වෙලාවේදී කියන රජතුමාගේ කීම පරිදි කියලා. ඒ වෙලාවේදී ඒ තියෙන කුසල අකුසලයේ අකුසලයේ පිළිබඳව තියෙන බලවත්කම එහි අඩුව පිළිබඳව සාරිපුත් හාමුදුරුව මෙයාට ධර්මයේ දේශනා කළා. ධර්මයේ කියලා කියන්නේ අපේ හිත ගොඩක් වෙනස් කරන්න පුළුවන් දෙයක්. ධර්මයේ කියලා කියන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ධර්මයේ දේශනා කරලා මෙයා නිරයට යන්න තිබිච්ච එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙයාගේ හිත හදලා හිත හදලා මරණාසන්න තත්යකට මෙයා පත්වන අවස්ථාවේදී මෙයා මරණයෙන් පස්සේ හෝ දිව්‍ය ලෝකයේ අපත්‍යක් ලබනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ චෝරගහත් එකෙක් මේ තරම් දුස් මේ තරම් මහා බලවත් අකුසල කර්මයක් කරපු කෙනෙක් වෙනත් මේ විදියට දිවි ලෝකයන්ට පුළුවන්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන් හැබැයි ඔහු ජීවිතේ මෙරි මෙරි Tamanගේ ජීවත් වෙන කාලයේදී ඔහු ගත කළා. දැඩි තැවීමකට තපනීය තත්යකටපත් වුණා. හැබැයි අර සාරිපුත් මහඳුර වගේ බොහොම බලවත් කෙනෙක් Tamanගේ ජීවිතය තුළ මුණ ගැහිච්ච නිසා. නිසා මම කිය එකයි ධර්මයට පුළුවන් Tamanගේ ජීවිතය වෙනස් කරන්න. කල්යාණ මිත්‍රයෙකුට පුළුවන් වෙනස් කරන්න. ඒකට සාරිපුත් මහඳුරන්ගෙන් බණ අහලා ඔහුගේ හිත හදාගත්තා මරණාසන්න වෙලාවේදී. මොකද අවසාන චුතිචිත්තයට බලපානවා අපි ඊළඟට ප්‍රතිසන්දි විඥානය ගොඩනගා ගන්න තැන පිළිබඳව. එතනදී ඉන් පස්සේ මෙයා දිව්‍ය ලෝකෙ උත්පත්ති ලැබලා කාලයක් ඇහිඳලා හැබැයි ඔහු කරපු අකුසල කර්මවල ඵල විපාක උඩ පස්සේ විඳින්න සිද්ධ වුණා. ඒකට බලන්ට මම එයත්න්ට බොහොම හොඳට සඳහන් කළේ මේ තපනීය සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරපු ආකාරයකට කයින් වචනින් මනසෙන් Tamanගේ අතපසු වීමක් සිදු වෙලා තිබුණා නම් ඒක ඕනම වෙලාවකදී ඕනම අවස්ථාවකදී දිගින් දිගටම දිගින් දිගටම Tamanට මේක බලවත් විදිහට හිතට බද දෙන ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. බලවත් විදිහට වද දෙන ප්‍රශ්නයක් බවට පත් වුනහම සමහර ඇත්තෝ මේ ආත්මයේදීම එක විදවීමක් සිදු වෙනවා. මම කියන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුළ පුංචිම දෙයක් ඇති සමහර වෙලාවට අපි හිතමුකෝ අම්මා කෙනෙකුට සීයා කෙනෙකුට තමන්ගේ යතින් ප්‍රාණඝාතයක් සිද්ධ වුණා. අපි හිතමුකෝ කැරපොත්තෙක් නැති වුණා කියලා. මේක මහා බලවත් විදිහටම තමන්ගේ මනසට මේක දැනෙන්න පුළුවන්. අර එක්තරා බොහෝම සීලවන්ත ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු සෑහෙන ගණනක් සීල් රැකලා මරණාසන්න වෙලාවේදී තමන්ගේ යතින් ගහක අත්තක කොලයක් ඇදිච්ච කියන මෙනෙහි වුණා. ඒක තමයි පසුතැවිල්ල බාටපත් උනේ. නිසා මහන්සේ අපවත් වුණාට පස්සේ ඒ ගහේම නාගයෙක් කියලා උත්පත්ති ලැබුවා කියලා කියනකොට Tamanට දැනෙනවා නම් Tamanටි පුංචිම වැරද්ද ප්‍රාණඝාතයේ පුංචිම වැරද්ද වෙන්න පුළුවන්. ඒක හැබැයි බලවත් විදිහට Tamanට දැනෙනවා නම් ඒක මනසේ තියාගෙන ඉන්න එපා. ඒතකොට ඔබ කරපු බොහෝ බලවත් කුසල කර්මයන් යට වෙනවා. බලවත් කුසල කර්මෙන් යට වෙලා අර අකුසල සිතුවිල්ලම සමහරලාට මතුවලා මතුවලා මරණාසන්න වෙලාවේදී Tamanගේ සිතට පවා ඒක බලපාන්න පුළුවන්. ඒකට අපිට බැරි වෙලාවත් එවැනි අකුසල කර්මයක් ප්‍රාණඝාතයක් පුංචිම දෙයක් හිතට ඇදෙන්නලා තියෙනවා නම් Tamanගේ අතින් සිද්ධ වුණායි කියලා දැනෙනවා නම් අපි කල යුතු වන්නේ ඒක යටකරන කුසල කර්මයක් කරන එක. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියද කියලා ධර්මයේ අපිට කියලා දෙනවා. යම් විදියකින් අපි අකුසල කර්මයක් කරලා තිබෙනවා නම් ඒ අකුසල කර්මයේ අපි කරන්නා වූ බලවත් කුසල කර්මයෙන් යට කරන්න පුළුවන්. එතකොට ඊවෙනි ප්‍රාණඝාතයක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ප්‍රාණඝාතය අත වශයෙන්ම අපිට කරන්න පුළුවන්කමක් තිබෙනවා. අභය දානේ දීම තුළින් සත්‍යයන්ට අභය දානේ දෙන්න පුළුවන්. සත්ව නිදහස් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ලෙඩවිච්ච සතුන්ට අපිට උදව් උපකාර කරන්න පුළුවන්. අහිංසක සතෙකුට කණ්ඩ වොන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට එහෙම කරලා Tamanගේ තියෙන අර අකුසල සිතුවිල්ල බොහෝ වෙලාවට අපිට යටපත් කරගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟට කවුරු හරි කෙනෙකුට දැනෙනවා නම් Tamanගේ ජීවිතය තුළ පසුතැවිල්ලක් විදිහට අපි හිතමුකෝ තරුණ දුවෙකුට පුතෙකුට Tamanට දැනෙනවා නම් Tamanගේ අම්මා තාත්තට Tamanට සලකගන්න බැරි වුණායි කියලා දැනෙනවා නම් Tamanගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේදී කණ්ඩ බොණ්ඩ යමක් දෙන්න බැරුණායි කියලා දැනෙනවා නම් Tamanගේ අම්මා තාත්තට Tamanගේ කටින් බලවත් විදිහේ බොහොම සැඩපරුස විදිහට වචන පිට කරලා කතා කළා නම් ඔබ දන්නවා සමහරලාට ඉබෙන අවස්ථා Tamanගේ ජීවිතය තුළ බොහෝ සෙයින් තියෙනවා. ඒකට ඒක Tamanට හිතට ලොකු වද දෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නැවත වතාවක් එවැනි දෙයක් නොකරෙන්නට Tamanගේ ජීවිතේ වග බලා ගන්න. ඒකට හේතුඵල ධර්මයට අනුකූලව ගත්තොත් ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම එහෙම කිව්වේ? ඒකට හේතුව හොයාගත්තොත් ඵලය නැති කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි දැන් සිද්ධ වෙලා ඉවරයිනේ. සිද්ධ වෙලා ඉවර නිසා අපිට කරන්න තියෙන දේ තමයි තමන්ගේ තින් එවැනි සිදුවීමක් තමන්ගේ වැඩි හිටියන්න සිද්ධ වෙලා තියෙනවා නම් කරන්න බැරුණා නම් උපස්ථානය කරන්න බැරුණා නම් සිල්වත් ගුණවත් ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් ඉන්න පිරිස හොයාගෙන ගිහිල්ලා එයාට උදව්පකාර කරන්න ඕනේ. එයාට සත්කාර සම්මාන කරන්න ඕනේ. ඒ අයට යම් ආකාරයකින් සුද්ධ පවිත්‍ර කිරීම බෙහෙත් ටිකක් දෙන එක ඊළඟට කරුණාවෙන් කතා කරන එක මේ සියලු දේවල් සිදු කරන්න ඕනේ. එහෙම නැතුව තමන්ට ඒක ලොකු වද දෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. Tamange තින් හොරකමක් සිද්ධ වෙලා තියෙනවා නම් සමහර වෙලාවට අපි දන්නවා සමහර අය රජයේ කාර්යාල වලින් පවා සමහර වෙලාවට හාෆ් සිට් එක පවා ගෙනියනවා. ඒක කෙනෙකුට මේක කාලයක් යනකොට ධර්මයේ ගැන සාකච්ඡා කරනකොට ධර්මයේ ගැන දැනෙනකොට ඒ ඇයිට ඒක ඒක ලොකු වංචාවක් කියලා Tamanට දැනෙනවා. පුංචි දේ තමයි හැබැයි හිතට බලවත් විදිහට දැනෙනවා. අපි පුළුවන් තරම් අපි අතින් එහෙම වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් නැවත කිසිම වෙලාවක එවැනි වැරද්දක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි තියෙන දේපල වඩාත් හොඳින් සුරක්ෂිත කරගන්න ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. එතකොට ඒ විදිහට Taman ගැතින් විරිච්චි හැම පසුතැවිල්ලකටම අපි කරන්න අවශ්‍ය වෙන කාරණාව තමයි ඊට ප්‍රතිවිරුද්ධ විදිහට යහපත් ක්‍රියාවක නිරත වීම. ඒ එකක් ਦਿੱත්තදම වේදිති වශයෙන්. අනිත් එක තමයි අපිට පසුතැවිල්ලට ලක් වෙන සිද්ධ වෙනවා අපිට අනේ කවදාහරි දවසක මට යහපත් වූ බලවත් වූ කුසලයක් කරගන්න බැරි වුණා කියලා. මේ තපන සිල්තරේ ඒකත් පැහැදිලි කරනවා. මිනිස්සු ජීවිතය තුළ සමහර වෙලාවට අවුරුදු 60 70 ගිහිල්ලත් ආපහු හැරිලා බලනකොට තමන්ගේ ජීවිතේ තමන් ලෝකියා වෙනුවෙන් ශාසනය වෙනුවෙන් දරුවන් වෙනුවෙන්වත් කරපු යහපත් ක්‍රියාවක් ඇත්තේ නැහැ. ඒක මිනිස්සු අඬනවා වැළපෙනවා සෝගෙන තමන්ගේ හිත දෙන්නේත් නැහැ. හිත හදාගන්න පුළුවන් කමක් ඇත්තේත් නැහැ. අනේ මට දෙයක් කරගන්න බැරි වුණා. යහපත් දෙයක් කරගන්න බැරි වුණායි කියලා හිතනවා කල්පනා කරනවා. එතකොට අපි දැනගන්න ඕන ජීවිතයේ තුල එවැනි අවස්ථාවකදී මතක හිටිනම දෙයක් Tamanගේ ජීවිතය තුළ වටිනා කුසලයක් Tamanගේ ජීවිතය තුළ කරගන්න ඕනේ. ඒක මහා කෝටි ගණක් වේදම් කළා කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි පිරිසුදු චේතනාවකින් යුක්තව කරන පුංචිම දෙයක් පවා Tamanගේ ජීවිතේට බලවත් විදියට ඒක බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන Tamanගේ කයින්, වචනෙන්, මනසින් සිදුවෙන හැම ක්‍රියාවකම ඵල විපාකය. අකුසලයක් විදියට අයහපතක් විදියට සිද්ධ වෙන දේවල් වල ඵල විපාකේ Tamanට මේ ආත්මෙදී හෝ ඊළඟ ආත්මෙදී හෝ රහත් ඵලයට පත් වුණත් අපිට ඒ වගේ භුක්ති විඳින සිද්ධ වෙනවා. ඒ නිසා සිල්වත්කම ගුණවත්කම ආධ්‍යාත්මික රැකවරණයක් ඇතුළු ජීවත් වෙනයි කියලා කියන්නේ මෙන්න මේ ධර්මයට ලං වෙලා මේ අවබෝධය තුළ Tamanගේ ජීවිතේ ගත කිරීම. ඔබ සියලු දෙනාටම උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් යහපතක්ම සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අක්ඛාසට්ඨා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං අක්ඛාසට්ඨා ච බුම්මත්තා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු රක්ඛන්තු ත්වං සදාති හැමදිනාටම සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සදහවතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සතරම දේශනාව පවත්වා වදාළ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජනීය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි හැමදෙනාම සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒත් සමගින් බෞද්ධ ආගමන් විතුලිය ඔබ වෙනුවෙන් sannivedanaya කරන්නට යෙදුණු දායකත්ව උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමවට පත්වන්නේ. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.